නිවන් මඟ ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාව සිදු කිරීම සඳහා මේ වැඩම කළ පූජ්‍යපාද උඩුදුබ්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදදී নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්ථගතන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවනකාලෝයං භදංතා ධම්මස්සවනකාලෝයං භදංතා ධම්මස්සවනකාලෝයං භදංතා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමේ චත්තාලිසාව ආකාරේ අනුලෝමිකං කන්තිං පටිලබති ඉමේ චත්තාලිසාව ආකාරේ සම්මත්ත නියාමං උක්කමති තී වැඩමව දාලා අතිපූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සබ්බ බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන මේ පින්වත් අය අපේ ජීවිතය નિවර්දි කරගන්න අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ කියන අදහස ඇති කරගන්න ඕනේ අපේ මනසින් නිවැරදි ධර්මයේ නැగిලා එන විදිහට අපේ මනස සකස් කර ගැනීමෙන් තමයි පුළුවන්කමක් ඇති වෙන්නේ නිවන් දකින්න. ඉතින් බුදුජානන් වහන්සේ අවබෝධ කරගන්න කියලා දේශනා කරා මොනවද අවබෝධ කරගන්න කියලා දේශනා කරේ තමන්වයි. මේ බඹයක් විතර වෙච්ච ශරීරය අවබෝධ කරගන්න කියලා දේශනා කරා. එතකොට බඹයක් විතර වෙච්ච ශරීරය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයයි. මේක මේකේ ක්‍රියාකාරීත්වය. පංච උපාදානස්කන්ධේ මොනවද අවබෝධ කරගන්න තියෙන්නේ? අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණයි. එතකොට අවබෝධ කරගන්නවා කියන එකේ තේරුම මොකක්ද කියලා බලන්න. එහි ඇත්ත ලක්ෂණය අපි අපේ මනසින් දැක්කොත් ඒක හරියටම ප්‍රත්‍යක්ෂව දැක්කොත් ඒ දැක්ක දෙයට ප්‍රතිවිරුද්ධ අදහස් අපේ සිත් තුළින් ඇති වෙන්නේ නැහැ. මාත්‍රයකටත් ඇති වෙන්නේ නැහැ. මේ බලන්න අපේ ගෙදරක ඉන්න කෙනෙක් අතුරුදහන් වෙනවා. අතුරුදහන් වුණාම අපිට ආරංචියක් හම්බ වෙනවා එයා එයා වෙන්න ඇති කොහේ හරි මරණයක් තියෙනවා කියලා. මලමුණියක් තියෙනවා කියලා. දැන් අපිට සිතුවිලි පහළ වෙන්න පටන් ගන්නවා. නෑ මැරිලා කියලා. ඒත් මට තව සිතුවිලි පහළ වෙන්නේ නෑ මෙයා නෙවෙයි වෙන්නේ නැති කියලා. මම මේ මරණය හොයාගෙන යනවා. ගියාම වලමිනිය අනිත් පැත්ත හරවලා තියෙනවා. දැන්ටත් මට හිතෙනවා මෙයා වෙන්න ඇති කියලා. හැඩරුවත් ඒ වගේ, හැඳුමුත් ඒ වගේ. තමන් ගොඩක්ම විශ්වාසය වගේ. නමුත් මිනිය හරවලා මූණ බලනකොට එක මොහොතක එක එක සිතක එක සිතකින් මම හඳුනා ගන්නවා මේ අපේ ගෙදර කෙනා තමයි කියලා. ගෙදර හිටපු කෙනා තමයි කියලා. ඒ හඳුනාගත්ත සිතක් තියෙනව නේද? ඒ හඳුනාගන්න සිතට මෙහා මට සිතුවිලි තියෙන සිතුවිලි හැදෙන හැකියාව තියෙනවද නැද්ද? මෙයා මැරිලා නැහැ කියලා. නේද? හඳුනාගත්ත හිතෙන් අපි වෙන් කරමුකෝ සිත්ේදී. ඊට මෙහා තියෙන සිත්වල හටගන්න ස්වභාවය තියෙනවා. මෙයා මැරිලා නැහැ කියලා මට අදහසක් පහළ වෙන්න පුළුවන්. තාම නේද? හඳුනාගත්ත සිතෙන් පස්සේ ආය මාත්‍රයක්වත් මගේ හිතේ මෙයා මැරිලා නැහැ කියන සිත පහළ වෙන්නේ නැහැ. නේද? එහෙනම් අපිට කොටක් මේ මේ හිතේ ටික කොටස් වලට බෙදනවා. මෙයා මැරිලා කියලා සිත පහළ වෙන්නේ නැති සිත්ේලිය. මෙයා මැරිලා කියලා සිත පහළ වෙන සිත්ේලිය කියලා කොටස් එකට ගන්න පුළුවන්. නේද? එක කොටසක් තමයි මෙයා මැරිලා කියලා සිත් පහළ වෙන්නේ. ඒ කියන්නේ මැරිලා මැරිලා නැහැ කියලා සිත් පහළ වෙන්නේ නැති කොටස සහ සිත් පහළ වෙන කොටස කියලා පිටත් එක්කම බලන්න පුළුවන්. අර හඳුනාගත්ත හිත කොහොමද වැටෙන්නේ? ඔගොඩවල දෙකේ. නේද? ඒක කොහොමද වැටෙන්නේ? ඒක වර්ණකන හොයාගන්න බැරි වුණා. නේද? ඒ හිත ඒ හඳුනාගත්ත වෙලාවේ ඒක මේකට දාන්නත් බෑ එහාට දාන්නත් බෑ අන්න ඒ වගේ තමයි ලෝකෝත්තර අවබෝධය ඇති වෙන වෙලාව. ඒකට කියනවා මාර්ගසිත කියලා. ඒකට කියනවා මාර්ගස්ත පුද්ගලයා කියලා. හරිද? පුද්ගලයා වර්ගීකරණය කරේ සිත් වලින් බුදුරජාණන් වහන්සේ. පරස්ත පුද්ගලයා කියන්නේ දැන් සෝවාන් පරස්ත පුද්ගලයා කියන්නේ සෝ සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන සිතුවිලි ආය ඇති වෙන්නේම නැති පුද්ගලයා. එයාට ඒ ඇති වෙන ස්වභාවය නැහැ. එතකොට එයා ලෝකෝත්තර තත්ත්වයට පත්වෙච්ච කෙනෙක්. එතකොට ඊට මෙහා ඒ ලෝකෝත්තර අවබෝධය ඇති වෙන්න මෙහා කෙනා අර වගේ සිතුවිලි පහළ වෙන සිත් පරම්පරාව තියෙන කෙනෙක්. නේද? අන්න එතකොට මැද හිත අවබෝධ වෙච්ච තේරුම් ගත්ත හිත ආන් ඒක මාර්ගස්ත සිතයි අන්නේ මාර්ගස්ත සිතට මේ සත්‍යාලී සාකාර භාවනා වේදී කියන සම්මත්ත නියාමය කියලා හරිද 40 ආකාරයක මෙනෙහි කිරීමෙන් මේ සම්මත්ත නියාමයට යන්නට පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක තමයි අනිච්චතෝ කියලා කියන්නේ අනිත් එක තමයි දුක්ඛතෝ කියලා කියන්නේ මේ විදිහට අනිත් එක තමයි හෝගතෝ කියන්නේ. අනිත් එක තමයි ගහඬතෝ කියන්නේ. සල්ලතෝ කියන්නේ. අගතෝ කියන්නේ. මේ වගේ හතරස් ආකාරයක මෙනෙහි කිරීමෙන් සම්මත්ත න්යාමයට ප්‍රථමයෙන් හරි බලන්න මට මෙයා මැරිලා නෑ මැරිලා නෑ මැරිලා නෑ කියලා එයා ගැන කැමැත්තක් එයා ගැන තවත් එයා දිගටම ඉන්නවා කියන අදහසක් තියෙන සිතුවිලි එයා අතුරුදහන් වෙච්ච දවසේ ඉඳන් අර මලමිනිය ගැන ආරම්භ වෙච්ච දවසේ වෙනකොට ටික ටික අඩු වෙනවා නේද? අඩු වෙලා අඩු වෙලා දැන් එයා වගේම කෙනෙක් කියලා ආරංචි වෙනවා. ආයේ කිට්ටු වෙනකොට ඇඳුමුත් එයා වගේ. තාම ඒ වුණාට හරියට හඳුනාගත්තේ නැහැ. නේද? ඒ වගේ අනිත්‍ය ස්වභාවය නැවත නැවත නැවත නැවත පංච පාදානස්කන්ධේලා බලන කෙනාට හිත විසිරෙන බව අඩු වෙන පටන් ගන්නවා. වෙනදා වගේ හිත විසිරෙන්නේ නැති වෙනවා. පංච පාදානස්කන්ධයේ කෙරෙහි හිතේ තියෙන ඇලීම අඩු වෙනකොට ටික ටික විසිරෙන්නේ නැති වෙනකොට අන්න ඒකට කියන අනුලෝමික කන්තිය කියලා. හරිද? මෙන්න මේ අනුලෝමිකං කන්ති කියලා කියන්නේ ඒ අනුලෝම ඥානය කියන විදර්ශනා ඥානයටයි ඒකෙන්ද ඇති වෙන ශාන්තියටයි. විසිරෙන්නේ නැති ශාන්ත ස්වභාවයටපත් වෙනවා. අන්නේ ශාන්ත ස්වභාවය තුලින් තමයි සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවාදී අංග 8ම හේතු වෙලා මිශ්‍ර වෙලා පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය දැකගන්නේ අපි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඉතින් අන්න ඒ අතුලාන්තයෙන් අපේ මනසින්ම මේක දැකගන්න තුරු අපි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි දුකයි දුකයි කියනවා. කිව්වට මේ බලන්න මම ආය උදාහරණයකට යනවා. මොකද මේ ටිකත් එක්කම හැමදාම අපි මේ ටික සාකච්ඡා කරන්න වෙන්නේ. මම බොහෝම ප්‍රිය උපදවන කෙනෙක් මේ බණ ඉවර වෙලා යනකොට මැරිලා ඉන්න පුළුවන් කියලා කිව්වොත් මේ කට්ටිය පිළිගන්නවද නැද්ද? එහෙම පුළුවන්ද බැයිද? එහෙනම් කවුරුත් කියනවා ඒක වෙන්න පුළුවන් සම්පූර්ණ ප්‍රශ්නයක් නැහැ ඒක වෙන්න පුළුවන් ඒක තමයි ලෝක ධර්මතාවය ඒක තමයි අනිත්‍ය ස්වභාවය ඒක තමයි අනාත්ම ස්වභාවය කියනවා. එහෙම අපි කීයට මාත් එක්ක එකතු වෙලා කීයට ඇතුළෙන්ම තියෙන අදහස මොකද්ද? සංඥාව මොකද්ද? නෑ ඒක වෙන්නේ නෑ. නෑ ඒක වෙන්නේ නෑ. නේද? මට ලැබිලා තියෙන ආදරයක් අදහන් බෑ සම්පූර්ණයෙන් නැති වෙන්න පුළුවන් කියලා කිව්වා. නෑ ඒක වෙන්නේ නෑ වෙන්න දෙන්නෙත් නෑ වෙන්නෙත් නෑ වෙන්න දෙන්නෙත් නෑ කියලා අදහසක් තියෙනවා. නමුත් කියනවා අපි අනිත්‍යයි කියලා. අර බලන්න ඒකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි අනිත්‍යයට ප්‍රතිවිරුද්ධ සිතුවිලි අපේ තුලින් එනවද නැද්ද? ඒ එන්නේ ඒක අවබෝධ වෙලා නැති හින්දා ඒ ගැන පිරික්සලා නැති හින්දා. ඒකනේ දැන් දැන් අපි මේ දිනවල දින හතරක් තිස්සේ අපි සාකච්ඡා කරා අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ ආදී වශයෙන් අගතෝ කියන තැනට එනකන් අගතෝ කියන්නේ පංච උපාදානස්කන්ධේ පාපයක් කියන එක. ඒකේ පාපයක් වගේ කියලා. පාපය බුද්ධ ආදී උතුමන් වහන්සේලා පාපය කියන එක ලෝකේ විඤ්ඤාහි පුද්ගලෝ පිළිකුල් කරා. ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධ පිළිකුල් කරා. බහැර කළා. එතකොට ඒ ඒ බහැර කරනු පිළිකුල් කරපු ඊළඟට පාපය කියන්නේ බොහෝ දුක් ඇති කරන දෙයක්. ඒතර පංචපාදාන ස්කන්ධයත් බොහොම දුක් ඇති කරන දෙයක්. අන්න ඒ දුක් ඇති කරනවා කියන අදහසට පිටින් අපි ඊයේ සාකච්ඡා කරා අදහසට පිටින් සැප ඇති කරනවාය කියන මාත්‍රයේ අදහසක්වත් නැති වෙන තුරු දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත පාපයක තියෙන පාපයට සමාන කරමින් පාපයකට සමාන කරමින් මෙනෙහි කරන්න ඕනේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් පිළිබඳව ඒ මෙනෙහි කරනකොට අපිට මේ හරියට මේක පින්වත්නි මේ මේ ආකාර 12 ආකාර 40 දැන් ඝන කැලයක මහා භයානක කැලයක අපි වාසය කරනවා අපි දන්නේ මේ මහ භයානක තැනක ඉන්නේ කියලා දන්නේ නැහැ. දැනගත්තොත් දැනගත්ත වෙලාවෙ ඉස්සෙල්ලාම අදහසක් ඇති වෙනවා. නේද මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා. අන්න ඒ වගේ ඒ අදහස ඇති වෙච්ච කෙනා ක්‍රියාත්මක භාවයට යනවා. මේ ඒ වගේ විස ගෝර සර්පයෝ ඉන්න මහා ඡණ්ඩ රෞද්‍ර සත්තු ඉන්න විශාල වියසන තියෙන කැලේකින් අත මිදුනා වාගේ මේ පංච ප්‍රාදානස්කන්ධයට හැලිලා ඒකෙම හේතු වෙලා ඒකෙම එරිලා ඒකෙම යට වෙලා තියෙන මේ හිත මේ මහා කතා විසාකාර භාවනාවෙන් මොකද වෙන්නේ හිමි අරකේ උඩට සොයා ගන්නවා ඒකෙන් ගලව ගන්නවා විශේෂයෙන් ගලව ගන්නවා ආන්ගේ ගලවාගෙන ගලවා ගන්න සිත සාන්ත භාවයටපත් වෙනවා ආන්ගේකට කියන අනුලෝම අනුලෝමික කන්ති අනුලෝමික කන්තිය කියලා කියන්නේ අන්න ඒකට ඒ කියන්නේ ශාන්ත ස්වභාවයටපත් වෙනවා. ඉතින් ඒ ඒ ඒ පංච උපාදානස්කන්ධයෙන් හිත ගලවා ගැනීමෙන් තමයි අපිට මාර්ගහිත උපදවා ගන්න පුළුවන් වෙන්නේ. ඒ පිළිබඳ තියෙන තණ්හාවෙන් ඒ පිළිබඳ තියෙන උපාදානයෙන් අයින් වීමෙන්. හොඳයි. ඒ වගේම පංච උපාදානස්කන්ධය ගැන මෙනෙහි කරන හත්වෙනි ආකාරය තමයි ආබාධතු කියලා කියන්නේ. ඒක ආබාධයක්. ආබාධයක් කියන්නේ හරියට වැඩ කරන්නේ නැහැ. හෘද ආබාධයක් කියලා හෘදය හරියට වැඩ කරන්නේ නැහැ. ශරීරයේ නොයෙකුත් ආබාධ ඇති වුනහම ඒක හරියට වැඩ කරන්නේ හරියට වැඩ කරන්නේ නැහැ. හරියට ක්‍රියාත්මක භාවයටපත් වෙන්නේ ආබාධ සහිතයි. ආබාධ සහිතයි කියන්නේ ඒක වැඩ කරන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට පංචඋපාදානස්කන්ධය කියන්නේ අන්න එහෙම ආබාධ සහිත එකක්. හරියට වැඩ කරන්න බැරි එකක්. ඇයි මැෂින් එකකින් හරියට වැඩ කරන්න බෑ කියලා කියන්නේ ඇයි? ඒක ක්‍රියාත්මක වෙන්නේ අපිට වැඩ කරන්න ඕන විදිහට නෙවෙයි හින්දා නේද එතකොට ආදාද සහිතනම් දැන් අපිට මේකුත් ආදාද සහිතනම් වැඩක් හරියට කරගන්න බැරි නම් ඒ වගේ ක්‍රියාත්මක භාවයට යන්නේ නැත්නම් ඒක දුක පිණිසයි පවතින්නේ ඒක ඒ නිවැරදි ක්‍රියාත්මක භාවයට යන්නේ නැහැ දැන් මේ ශරීරය කියලා කියන එක ගත්තොත් පංචපාදානස්කන්ධයෙන් එකක් තමයි රූපය මේ රූපය කොහොමද දන්නේ ආබාධ සහිතද ආබාධ රහිතද බොහෝ ආබාධ සහිතයි මේකේ තියෙන උච්චාර ප්‍රස්තාව කම්ම පවා පිතාසාව බඩගින්න පවා ආබාධ හැරෙන්න හැරෙන්න ඕනේ පෙරලෙන්න ඕනේ කසන්න ඕනේ නලියන්න ඕනේ කණ්ඩ දෙන්න ඕනේ බොණ්ඩ දෙන්න ඕනේ නාවන්න ඕනේ නේද මේ ශරීරය ඒ විතරක් නෙවෙයි මේ උත්තරකාරී අපි දවසත් කතා කරා චක්කු රෝග, සෝත රෝග, ගාහන රෝග, දිව්‍ය රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග, කුච්චි රෝග ආදී වශයෙන් විශාල ප්‍රමාණයක රෝග වලට නේද පිත්ත සමුත්ථාන ආබාධා, සෙන්න සමුත්ථාන ආබාධා, වාත සමුත්ථාන ආබාධා, සම්නිපාත ආබාධා, ඕපක්ඛිතා ආබාධා මේ විදිහට ඉවරක් නැති ලෙඩ ආකාරයක් මහා ආබාධ සහිත දෙයක් තමයි රූපය කියන්නේ. රූපය කියන්නේ හැම වෙලෙම කැඩෙන, නිදෙන, පළුදු වෙන. වාහනයක් කැඩෙනවා නම් ආබාධ. නේද? මේක හැම වෙලේම කැරෙන ස්වභාවය එකක්. පිළිවෙල ස්වභාවය එකක්. ඉතින් මේක මේ ආබාධ සහිත රූපය අල්ලගත්තොත් බොහොම පීඩාකාරී තත්ත්වයකටපත් වෙනවා. ඉතින් මේ රූපය මගේ කියලා ගත්තොත් එහෙම මේ රූපය මම කියලා ගත්තොත් එහෙම ඒ ආබාධ සහිත එකක් ගන්නවා වෙන්නේ. ඒකද හරියට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. දැනට අපි මේ පංචපාද ආබාධ සහිත අපි හිතමුකෝ අපිට කාට හරි සම්පූර්ණ ආදර්ශයක සම්පූර්ණයි කියන එක නේද? කවුරු කෙනෙකුට බොහෝ ආබාධ තියෙන කෙනෙක් සමග විවාහ වෙන්න කියනවා. කැමති වෙනවද? කැමති වෙන්නේ නැහැ. ඒ කියන්නේ බැඳෙන්න කැමති වෙන්නේ නැහැ. නේද? ඒක තුල වැඩ කරන්න බෑ. ඒක තුල වැඩ කරන්න බැරි මොකද ඒ කැඩෙනවා බිඳෙන හැම වෙලෙම හරි කරදරයි. ඒක පංචපාදානස්කන්ධය කියන්නේ අන්න එහෙම කරදරකාරී එකක්. ඒකත් එක්ක මෙලෝ වැඩ කරන්න බෑ. රූපය හැඳිනීම දිවෙන ස්වභාවය තියෙනවා. වේදනාව ඉන්නකොට මම කොහොම හරි වැඩේ කරගන්නම් කියලා වේදනාව මම කොහොම හරි කරලා මේ දැන් මම මගේ පරම බලාපොරොත්තුව මොකද්ද මුළු ජීවිත ජීවිත අපේක්ෂාව ඔකගේම තියෙන ජීවිත අපේක්ෂාවක් තියෙන අපේ විතර නෙවෙයි පිටුපස්සෙන් වත්තුන්ගේ එකම ජීවිත අපේක්ෂාවයි තියෙන්නේ ඔකගේ මොකද්ද මේ ශරීරය හරහා සැප විඳින්නම් ඒකද දැස්තිය නේද ඒකටයි දැස්තිය ඉතින් මොකද කරන්නේ? සැප වේදනා හදාගන්නම්. මට හම්බෙලා තියෙන හය. හම්බුනේ සැප විඳින්න එහෙමනේ කියන්නේ කට්ටිය. නේද? ඇහැ හම්බුනේ සැප විඳින්න, කන හම්බුනේ සැප විඳින්න, නාහය හම්බුනේ සැප විඳින්න, දිව හම්බුනේ සැප විඳින්න, ශරීරය හම්බුනේ සැප විඳින්න, මනස හම්බුනේ සැප විඳින්න. ඉතින් ඇහැට රූප පෙන්වන්න ඕනේ, කනට ශබ්ද අස්සන්න ඕනේ, නාසයට ගන්ධ දෙන්න ඕනේ, රස දෙන්න ඕනේ, ස්පර්ශ දෙන්න ඕනේ, ධම්ම දෙන්න ඕනේ. ධම්ම කියන්නේ ආදරය ආදී දේවල්. එතකොට දැන් කනට මේ සද්ද දෙන්න ගියාම නැත්තම් දැන් දිවට රස දෙන්න ගියාම මොකද වෙන්නේ? ආ දිවට රස දෙන්න මම රස જાති එකතු කරගත්තා. ඉන්නකො බලන්න මී අඹ මී අඹ රසය දෙන්නම්කො මම එක දිගට කියලා. හරි මෙයාට දෙන්න ගියාම මෙයා මොකද කරන්නේ? එකක් දෙකක් තුනක් දෙනකොට ආ දැන් හැදෙන්නේ නැහැ. ආබාධ සහිතයි. වේදනාව මට උන හැටියට තියාගන්න බෑ. වේදනාව එක දිගට නිත්‍යව තියාගන්න බෑ. සංඥාව එක දිගට තියාගන්න බෑ. සංකාරය එක දිගට තියාගන්න බෑ. ඒවා කැඩෙන, බිඳෙන, paludu වෙන ආබාධ වාගේ. හරිද? ඒ ආබාධ වාගේ හින්දා ඒවා දුක් සහිතයි. නේද? එතකොට එන්න මේ දුක් සහිත බව ආබාධ තියෙන කෙනාට ආබාධවල තියෙන්නේ දුක් සහිත බව බවක්මයි ඒක පරිපූර්ණ දෙයක් නේ ආබාධ කියන්නේ කඩතොළු සහිත කැඩීම් බිඳීම් සහිත ඒවා එහෙනම් අන්න ඒ රූප වේවා වේදනා වේවා සංඥා වේවා සංකාර වේවා සංකාර කියද්දි මොනවද වැටෙන්නේ තරහා ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය මාන්නය ආදරය වගේ දේවල් ඔක්කොම වැටෙන සංස්කාර ගොන්නට එතකොට ඒක කොහොමද දන්නේ මේ හොඳට තියෙනවා මේ කැඩිලා මේ හොඳට තියෙනවා මේ නැතිලා අපේ පැත්තම ආරම්භ බලන්න අපිත් වෙලාවකට කෙනෙකුට බොහෝම ආදරයෙන් ඉන්නවා එක මොහොතක තව මොහොතක මොකද නැති එකමයි හොඳ කියලා හිතනවා නේද ඉතින් ප්‍රත්‍යයෙන් හටගන්න හින්දා ඒ ප්‍රත්‍ය නැති වෙනකොට ඒවා කැඩලා බිඳලා යනවා. වෙනස් වෙලා යනවා, පරිදි වෙලා යනවා. ඉතින් ඒකින්ද ඒවත් එක්ක වැඩ කරන්න ගියාම ලොකු දුක්, තැවිලි, දැවිලි, කින්දර සහිත දුක් උපදිනවා. ආබාධ තියෙනකොට හරියට සිදෙනවා. ආන් වගේ මේ ආබාධ සහිත දේවල් එක්ක වැඩ කරන්න ගිහිල්ලා අපි හරියට හිතෝගෙන නිබඳව රිදෙනවා. ඒකින්ද කෙනෙක් රූප වේදනා සංඥා සංකාර විඥාන අරගෙන ආබාධ වලට සම කරලා මෙනෙහි කරන්න ඕනේ. ආදාදයකට සම කරලා මෙනෙහි කිරීමේදී එයාගේ හිත ටික ටික ටික ටික ටික ටික මොකද වෙන්නේ? ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි කලකිරීම ඇති වෙනවා. මේවා මේවා ආබාධ සහිත දුක් සහිත දේවල් කියලා කලකිරීම ඇති වෙනවා. ආන් එතකොට වෙනදා වාගේ හිත අර අර අසාන්ත ස්වභාවයෙන් අත මිදෙනවා. අශාන්ත ස්වභාවය කියන්නේ මොකද්ද? උදේ නැගිට වෙලාවේ ඉඳලා හවස නිදාගන්න වෙලාව දක්වා අපි ප්‍රාර්ථනාවකින් ඉන්නේ. හිත කතා කරගත්තොත් නේද? මොකද්ද ප්‍රාර්ථනාව? ප්‍රාර්ථනාවක විතරක් නෙවෙයි හැම වෙලෙම බලාපොරොත්තුකින් ඉන්නේ. හෙල්ලකින් ඉන්නේ. ගවේෂණයක ඉන්නේ. ලෝකේ නොදැක්ක හොඳ දේවල් දකිවා දැක්ක හොඳ දේවල් නැවත දකිවා නේද පංච උපාදානස්කන්ධය පිළිබඳ බලාපොරොත්තුවකින් ප්‍රාර්ථනාවකින් ඉන්නවද නැද්ද නේද ඒ කරන්නේ ගමනක් යනකොට මොකද කරන්නේ බෙල්ල කැඩෙනකන් හරහා බලාගෙන යන්නේ නේද හරහට තියෙන ජනේල එක ළඟින් ළඟ ඉඳගත්ත ඉස්සරහට නැතුම පැත්තෙන් නම් තියෙන්නේ බෙල්ල රිදෙනකොට මතක් වෙනවා මේ පැත්තට ගත්තාම දන්නේ නැතුව ආයෙ පැත්තට ආයෙ පැත්තට හැරෙනවා මොකද ඒ දකි මොන හරි මාත්‍රයක් හරි දැක්කොත් නේද? හ්ම් කැමති දේවල් මාත්‍රයක් හරි දැක්කොත් හොඳයි. එහෙනම් බලාපොරොත්තු වෙන්නේ කුතුහලයෙන් ඉන්නේ, අපහසුයෙන් ඉන්නේ, නොසන්සුන්කමෙන් ඉන්නේ නේද? ඒ වගේ ඒ මොකද මේක ආදාදයක් කොට දැනෙන්නේ නැති හින්දා මම අහන මෙයත් අංගෙන් ආදාද ප්‍රාර්ථනාවක් එහෙම තියනවද? ආදාද පිළිබඳ අනේ ලැබී තියෙන ආදාද එසේම තිබේවා නොලැබී තියෙන ආදාද ලැබේවා කියලා හිම කිසිම ආකාරයකින් අපිට ප්‍රාර්ථනාවක් තියෙනවද අන්න ආදාදයකට ਸਰව සමව ආදාදයේ තියෙන ලක්ෂණ මූලික කරගෙන අපිට පංචපාදානස්කන්ධය පිළිබඳ වැටහීමක් ඇති වුණොත් පංචපාදානස්කන්ධය ප්‍රාර්ථනා කරන්නේ නෑ පින්නන්නේ අපේ හිතට පංචපාදානස්කන්ධය ප්‍රාර්ථනා කරන්නේ නෑ බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ හරිද ඒකත් එක්ක විවේකයක් ලැබෙනවා හිතට. බරක් දිවෙන් තිබ්බා වාගේ. මේ හිත පංච ප්‍රාදානස්කන්ධ අල්ලා ගැනීමේ අන්නයත් සමග එකතු වෙලා කරන ලොකු පොරයක ඉන්නේ අපි. මසුරුකම කියලා කියන්නේ Tamanට ලැබිච්ච දේ කාටවත් දෙන්නේ නැහැ. කාටවත් දෙන්නේ නැහැ. මේ කොටස් වෙන් කරගන්න ඕනේ කියලා අපි මහා පොරයක ඉන්නේ. මස් කෑල්ල බහගන්න ඉන්න කට්ටෝ වගේ pore කියන්නේ. බහගත්තොත් නේද? බහගත්තොත් මොකද වෙන්නේ? හොඳටම දන්නවා නොගත් අයට කොහොමද දුකයි මස් හම්බුන්නේ කියලා. ගත් අයට ගත් අයට දුකයි ඇයි? පාන්නනවනිත් කට්ටිය පස්සේ මේක පරිස්සම් කරන්න ඕනේ. ආන් එහෙම එකක් මේක. ඉතින් අන්න ඒ වගේ තියෙන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් ඇති වෙන්නේ නැහැ පින්වත් මේ යම් කිසි කෙනෙකුට මේක ආදාදයක් විදිහට Tamanට දැනෙන්නේ නම් හරි මේක ආදාදයක් විදිහට දැනෙන තුරු මාත්‍රයක්වත් ආදාදයක් කියන අදහසට ප්‍රතිවිරුද්ධව මාත්‍රයක්වත් නොදැනෙන தත්ත්වයටපත් වෙනකන් ආදාදයකට සමාන කරලා දුක් ස්වභාවය මෙහි කරන්න ඕනේ මේ මෙනෙහි කරනකොට අපේ හිත මේකෙන් ක්‍රමානුකූලව මිදෙනවා. එතකොට මස් කෑල්ල ගැනීමේ අවශ්‍යතාවය අඩු වෙනවා. ඒකත් එක්ක ලොකු විවේකයක් ලැබෙනවා. ආන් ඒකත් එක්ක හිත ශාන්ත භාවයට පත් වෙනවා. ලෝකේ දැඟලුවට, ලෝකේ හැරුණට, ලෝකේ පෙළුණාට එයා කොහොමද? එයාගේ හිත කෙලින් ඉන්නවා. ළඟ තියෙන දේවල් වෙනස් වුණා කියලා එයාට හිතෙන්නේ නැහැ. එයාට අවශ්‍යතාවයක් නැහැ. එයාගේ බලාපොරොත්තුවක් නැහැ. නේද? මේ බලන්න කවුරු හරි කෙනෙක්ගේ කෙනෙක් පිළිබඳව අපි බොහෝ බැඳීමෙන් ඉන්න කාලෙකදී අපිට එයා හින්දා හරියට රිදෙනවා. දැක්කේ නැත්නම් රිදෙනවා. කතා කරේ නැත්නම් රිදෙනවා. නොයෙකුත් ආකාරයට. ඒ බැඳීම අයින් වෙනවා. අත්දැකීම් ඇතිනේ නේද? බැඳීම් අයින් වුණාට පස්සේ උන්නත් එකයි මලත් එකයි නේද කොහේ හිටියත් එකයි ඉතින් ප්‍රශ්නයක් නැහැ. නේද? ඒක අපිම කියන මට අර කාලේ නිකන් පිස්සු වගේ හිටියේ කියලා. නේද? අන්න ඒ වගේ මේ సంతානය ওই බැඳීම් වලින් අයින් වෙනකොට පින්නත්නේ හරි පහසුවක් හරි සුවදායක තත්ත්වයක් හිත ශාන්ත භාවයකට පත් වෙනවා. ඒ ශාන්ත භාවය අත්විඳින්න බැරි වුණොත් මේ ජීවිතේ අපරාධයක්. ඒ ශාන්ත භාවයේ හින්දා මහා සැපයක් ලබන්න පුළුවන්. මහා සුවදායක තත්ත්වයක් ලබන්න පුළුවන්. මේ කාර්කසව විඳින සැපයට වැඩිය ඉහළ සැපයකට පත් වෙන්න පුළුවන්. ආන් ඒක තමයි ඔය අන්න ඒ ස්වභාවයට ක්‍රමානුකූලව උද්‍යව්‍ය ඥානයේ ඉඳලා නාම රූප පරිච්ඡේදයේ ඉඳලා සංකාරූපේක්ෂා ඥානය දක්වාම වර්ධනය වෙන කොටසේදී ඒ ටික ටික ටික ටික ටික ටික ඒ සත්‍ය වැඩි වෙනවා. ඒ ශාන්ත ස්වභාවය වැඩි වෙනවා. අන්න ඒ ඒ වැඩි වෙන ඒ ශාන්ත ස්වභාවයට තමයි මේ ධර්මයේදී අනුලෝමිකං කන්තිං කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ අනුලෝම ඥානය කියලා අපි අහලා තියෙනවා අනුලෝම ඥානය කියන විදර්ශනා ඥානයටමයි. අනුලෝම ඥානය තමයි ඔය අනුලෝම කන්තිය කියලා කියන තත්ත්වයේ ඉහළම අවස්ථාව. ඒ කියන්නේ සංකාරුපේක්ෂා ඥානයට එහා ඇති වෙන සියලු දේ. ඒක සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂා සහගත ස්වභාවයක් ඇති වුණාට පස්සේ කෙනෙකුට නිවන් අරමුණු වෙන්නේ ඒ කියන්නේ ලෝකෝත්තර සිත් පහළ වෙන්නේ. නිවන අරමුණ වෙනවා කියන්නේ ලෝකෝත්තර සිත් පහළ වෙන්නේ. ඉතින් එතෙන්ට යන්න නම් මේ වගේ පංච පාදානස්කන්ධය ගැන මෙනෙහි කරන්න ඕනේ. හොඳයි. ඒ තමයි මේක සඳහන් වෙන්නේ මේ දේශනාවේ මේ විදිහට ආදාදයක් විදිහට පංච පාදානස්කන්ධය මෙහි කිරීම පංච පාදානස්කන්ධයෙන් ඉවත් වීම අයින් වීම ආදාදයේ ස්වීමක් ලෙස මෙනෙහි කිරීමක් කියන නිර්වාණය ආදාදේ සෝවීමයි කියලා මෙනෙහි කරන කෙනාට සම්මප්පනියාමය කියන මාර්ගය පහළ වෙනවා. ඒ දෙක මොකද මේකෙන් අයින් වෙලා නිවන අරමුණු කරනවා. මේ පංච පාදානස්කන්ධයෙන් අයින් වෙනව විතරක් නෙවෙයි නිවන සැපයක් කොට මෙතනදී පංච පාදානස්කන්ධයේ දුකක් කොටයි දැනෙන්නේ. අතෙන්දී නිවන සැපයක් කොටයි දැනෙන්නේ. මේ දෙආකාරයක මෙනෙහි කිරීම කරන කෙනාට අනුලෝම කන්තිය විතරක් නෙවෙයි සම්මප්පනියාමය කියන මාර්ගසිත පහළ වෙන බව සඳහන් කරනවා. ඊළඟට බොහෝම තේරුම් ගන්න පහසු එකක් ඊළඟට තියෙන්නේ අටවෙනි භාවනා වාක්‍යයේ පරතෝ. පරතෝ කියලා කියන්නේ අනුගදයක්. හරි? මේක බොහොම ප්‍රකට ප්‍රකට කරගන්න ලේසි පරතෝ කියන කාරණාව. හරි. අනුන්ගේ දේවල් හැසිරීම කොහොමද? ඒක ලේසි අපිට මේ හොයාගන්න. මගේ දරුවා සහ අනුන්ගේ දරුවා කියලා ගත්තාම මගේ දරුවා කාටවත් හරියට දෙන්න ඕනේ මට ඕනේ හැටියට අනුන්ගේ දරුවා ආති ඕනේ හැටියට හිටපොද මගේ දරුවාව මම පාලනය කරන්න උත්සාහ කරන අතර වාරයේදී අනුන්ගේ නම් මගේ පාලනයට ගන්න බෑ මම මොකද කරන්නේ ඉතින් එයා දන් කරා කියලා මගේ එහෙම නැත් කියන්නේ නේද ඒ කියන්නේ කීකරු අකීකරුණම් මට උන් දැන් උන සමහර දෙමාපියන්ට ඉන්නවා දරුවෝ. මේ දරුවා අවුරුදු 15ක් විතර හොඳට ඉඳලා ඉතින් නම් දිගටම අකී කරනවා. මොනවා කරත් හදන්න බෑ. හරි. දැන් මේ තාත්තා මොනවද දන්නේ කියන්නේ සාමාන්‍යයෙන්. එහෙම වුණාට පස්සේ මොනවා කරත් හදන්න බෑ කියලා අවුරුදු 5ක් 6ක් බලන මොනවා කරත් හදන්න බෑ. අකී කරනවා. දැන් කියන කියලා මම අහලා තියෙන ඒ වගේ පියවරු කියනවා. තුන් මාස දාන දීලා අයින් කරනවා. ඈ තුන් මාස දානේ දුන්නා කියනවා. දැන් මගේ එකෙක් නෙවෙයි කියලා කියනවා. නේද? මගේ කියන හැඟීම අපිට ඇති වෙන්නේ නේද? අනුන්ගේ නෙවෙයි මගේ කියන හැඟීම අපිට මේ පිටායකට හිත ඇති වෙනවා. සමහර වෙලාවට බාහිර ඉන්න අයටත් අපේ ඥාති වෙන්නේ නැති අයටත් මගේ මගේ කියන අදහස ඇති වෙනවා. ඇත්තටම මගේ කියන අදහස ඇති වෙන්නේ ඇයි? මට කැමති විදිහට මට කී කරුවා නේද? මට කීකරුව මං කැමති විදිහට හැසිරෙනවා නම් යම් කෙනෙක්. නේද? යම් කෙනෙක් මං කැමති විදිහට හැසිරෙනවා නම් තමයි මගේ කියන හැඟීම් පහළ වෙන්න පටන් ගන්න. දැන් තරුණ කාලේදී දෙන්නෙක් දෙන්නෙක් අතර ආදරයක් ඇති වෙනකොටත් එහෙමයි නේද? මම බැලුවොත් මගේ දිහා බැලුවා. හරිද? මම හිනහ වෙනකොට හිනහ වුණා. මම තෑග්ගක් දෙනකොට තෑග්ගක් දුන්නා. අන්න එහෙම වෙනකොට මං කැමති විදිහට හැසිරෙනවා. මං කැමති හැසිරීම තියෙනවා. මං කැමති විදිහට ජීවත් වෙනවා මම කැමති දේ කරනවා ආයෙත්කට මට හිතෙනවා මගේ කියලා නේද කී කරු ගතිය නේද එහෙම නේද එහෙම නේද මගේ කියන හැඟීම ඇති වෙලා තියෙන අර දරුවව මගේ කියන හැඟීමෙන් අර පියතුමාට අයින් වුණේ එයා අකීකරු වෙච්ච හින්දා නේද එහෙනම් මගේ නම් මං කැමති විදිහට තියාගන්න පුළුවන් මං කැමති විදිහට තියාගන්න බැයි නම් මගේ නේ ඒක තේරුම එහෙම නේද එහෙම නේද? මං කැමති විදිහට තියාගන්න බෑ නේද? කුලී නිවස මං කැමති විදිහට තියාගත්ත හැකිද? පුළුවන් නේ. දඩු තිබ්බ හැකි, දොරවල් හරි හැකි, දෝවල් වහි හැකි, අතු ගෑව හැකි, උත්සව ගත්ත හැකි මං කැමති විදිහට පුළුවන් නේ. ඒකට මගේ කියන හැඟීම එනවද? ඇයි එන්නේ නැත්තේ? ඒක කඩන්න බෑ, හදන්න බෑ, පාට ගන්න බෑ, මොකද කරන්න බෑ. ඒකින්ද ඒක අනුන්ගේ නිවස. කුලී නිවස කඩන්න බෑ, හදන්න බෑ, පාට ගන්න බෑ, මං මං කැමති හැබතල වලට හදන්න බෑ කුලිය නිවස නේද මං කැමති ඒ ගේ ඉස්සරහා ඔය විදිහට නෙවෙයි වෙන විදිහට තිබ්බනම් ඒකට මට ඕන විදිහට හදන්න මට ඕන විදිහට හදන්න බැයි නම් ඒක මගේ නෙවෙයි අනුන්ගේ හින්දායි හදන්න බැරි නේද හා දැන් බලන්න කාංශ ප්‍රාදාන ස්කන්ධය දිහා කන්නාඩියෙන් මුණ බැලුවා බැලුවා හොඳයිද හොඳයිද හොඳ මදිද අඩුපාඩු තියෙනවද නැද්ද අඩුපාඩු තියෙනවා කියන්නේ හොඳ මදි නේද? හොඳ මදි. ඉතින් මම අහනවා හොඳ මදි මුණ පියාගෙන ඉන්නේ ඇයි? හොඳ විදිහට හදාගන්නකෝ. හොඳ විදිහට හදාගන්න කරගන්න දෙයක් නැතුව හොඳ මදි මුණ පියාගෙන ඉන්න වෙලා තියෙන්නේ ඇයි? <laughs> මගේ නම් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් මේ මූණ මගේ වෙන්න බෑ. ඒක අන්න පරතෝ අනුන්ට අයිති දෙයක්. වෙන ක්‍රියාත්මක භාවයකින්ද හැදෙන එකක්. නේද? වෙනත් ක්‍රියාත්මක භාවයකින්ද හැදෙන එකක්. රූපය කියලා කියන්නේ. කෙනෙක් අපිට කියන උස වැඩිනේ. කොට වැඩිනේ. සුදු වැඩිනේ. කළු වැඩිනේ. මහත වැඩිනේ. කෙට්ටු වැඩිනේ. කරන්න දෙයක් කරන්න දෙයක් නැහැ. එන එන විදිහට බාර ගන්න වෙලා. දැන් මට අවුරුදු 40යි 50ෙදි මම මෙන්න මේ හැඩයට ඉන්න ඕනේ. 60ෙදි මේ විදිහට වෙන්න ඕනේ. මන්ද තීරණය කරන්නේ. නෑ. එහෙනම් මේ ශරීරය මුළු ශරීරයම ගත්තාම සියලු රූපයන් ගත්තාම ඒක මගේ කියලා ගන්න බෑ. එහෙනම් රූප ප්‍රාදානස්කන්ධය මගේ කියලා ගන්න පුළුවන්ද? බෑ. හා. මේ බලන්න වේදනාව කියලා ගන්නකො. හරි. තුවාලයක් ඇදලා හොඳටම රිදෙනවා. නැත්නම් හිත හොඳටම රිදෙනවා. හරි. රිදෙන වෙලාවක අපි අහන අපිට කවුරුහරි ඇවිල්ලා කියන ඕක උත්තර ගණන් ගන්න දෙයක් නැහැ නේ. ඕක උත්තර ගණන් ගන්න දෙයක් නැහැ නේ කියලා කියනවා. කියනකොට අපි මොකද්ද කියන්නේ? ඔයාට නම් මොකද මගේ වේදනාව දන්නේ? දැන් මොකද්ද කියන්නේ මගේ වේදනාව කියලා අපි කියලා වේදනාවට. නේද? එතකොට හහපත් වෙන්නේ කියලා කියනවා ඔයාගේ වේදනාව. ඔයාගෙන ඉතින් ඇයි විඳින්නේ? ඇයි විඳින්නේ? ඇයි දුක් විඳින්නේ? කර්මනමක නවත්තන්න හොයාගෙන. මේ ශරීරයේ වේදනා ඇතිවීම අපේ පින්වත් මේ මේ ශරීරයේ වේදනා ඇතිවීම මට කියලාද වෙන්නේ? මට නවත්තන්න පුළුවන් වෙනකොට. මට සැප වේදනා ආදී එනකොට අනේ දිගටම තියාගන්න ඕන කියලා පවත්තන්න පුළුවන්ද? මට අයිතියක් තියෙනවද ඒකේ? මට අයිතියක් තියෙනවද? නැහැ. මට අයිති නැති ක්‍රියාවලියක්. මට අයිති නැති සම්පතියක්. ඒක සිද්ධ වෙන්නේ පිට කෙනෙක්ගේ වාගේ. නේද? ඒකයි කියන්නේ පරතු කියලා පංච උපාදානස්කන්ධය අනුන්‍යේදයක්. ඒක අනුන්‍යේදයක් වගේ. ඉතින් හොඳට මෙනෙහි කරන්න ඕනේ. තමන්ගේ කියන තමන්ගේ කියන මාත්‍රීය සිතුවිල්ලක් එන්නේ නැති විදිහට මෙනෙහි කරන්න ඕනේ. හරිද? බලන්න ඔය ඔය දැන් මම කියන එක ඔක්කොම අපි දන්නවද නැද්ද? දන්නවා. දන්නවා. නමුත් හිතට එන්නේ නැහැ. දන්න දේ එන්නේ නැහැ. ඇයි ඒ? මෙනෙහි කරන්නේ නැති හිතා. ඕක මෙහෙම අර මොකද්ද අර බූවල්ෙක් මොකක් හරි එකක් අල්ලන් ඉන්නවා වගේ අපි මෙහෙම අල්ලන් ඉන්නේ හය තැනකින් නේද? හඳු හයක් තියෙන බූවල්ෙක් යමක් තදින් අල්ලන් ඉන්නවා වගේ පංච පාදානස්කන්ධය අල්ලගෙන ඉන්නේ. ගලවන්න හදුවට අපිට ගලවන්න බෑ. නමුත් හැබැයි මේ දෙ මෙහෙ කරන මොකද වෙන්නේ? වැඩක් නැති දෙයක් මේ අල්ලන් ඉන්නේ නේද වැඩක් නැති දෙයක් මේ අල්ලන් ඉන්නේ කියලා මේක නිදහස් වෙනවා ඇයි මට මට ආවිත් නැති දෙයක් මම මේ අල්ලන් ඉන්නේ මං දඟලුවාට මගේ වෙන්නේ නෑ මේ ශරීරය මගේ කියලා ගන්න බැරි නම් බැරි අපි නේද පිස්සුම වැඩක් කරනවා මොන්දටම විකාර නේද අර කියන්නේ නේද මොකද්ද ඔල්ල මරම්බන් කියන්නේ <laughs> නේද ආන් වගේ වැඩක් කරනවා මොකද්ද මේ ශරීරයක්වත් මගේ කොට ගන්න බැරි වෙනකොට වෙන ශරීරවලට මගේ කියලා කියනවා. නේද? හ්ම් හිස් වැඩක් ඒක. හිස් වැඩක් කියන්නේ වැඩක් නැති වැඩක්. නේද? කළු ජල කරගෙන උකින් වතුර ගන්නවා කියවට මේ වැලි මිරි කළ වතුර ගන්නවා කියවට හරියයිද? ආන් මේ වගේ වැඩක් මේ කරන්නේ මේ ලෝකේ මගේ නොවන දේවල් මගේ කියලා වැරදීමකින් අල්ලාගෙන ඉන්නවා. හබරන්ට සංඥා ස්කන්ධය සංඥාව කියන්නේ හඳුනා ගැනීම. නේද? දැන් යම් යම් හඳුනා ගැනීම තියෙනවා පිළිබඳව දැන් අපි තුමුක අපි විභාගයක තියෙනවා කියලා. ප්‍රශ්න පත්‍රය බලනකොට නේද? ඔන්න අපිට උත්තරය හඳුනා ගන්නවා අපි. නේද? ඉතින් මම කටපාඩම් කරගෙන කරගෙන කරගෙන කරගෙන ගියා. දැන් මගේනේ සංඥාව. නේද? සමහර වෙලාවල් තියෙනවද නැද්ද? දැන් විභාගයකට එහෙම ගිහින් හොඳවත්තාම මතක් වෙන්නේම නැහැ. මතක් වෙන්නේ කොච්චර මතක් කරත් මතක් වෙන්නේ නැහැ. හැබැයි විභාග ඉවර වෙච්ච ගමන් මේ මතක් වෙනවා. නේද? එහෙනම් මට ඕන වෙලාවට එනවද? සමහර දේවල් තියෙන මලගියක් වගේ වෙලා මේ සමහර අය ගෙනාවිලා මට අපෝ දැන් ඉතින් අමතක කරලා දාන්න. දැන් ඉතින් ඕවා අමතක කරලා දාන්න කියලා. හොඳටම තරහ යනවා එහෙම කියද්දි. අමතක කරන්න පුළුවන් නම් මම අමතක කරලා දාලා ගොඩක් කල් අමතක වෙන්නේ නැහැ. මට ඕන වෙලාවට අයින් කරන්නත් බෑ. මට ඕන වෙලාවට ගෙන්නා ගන්නත් බෑ. ඕන වෙලාවට අයින් කරන්නත් බෑ, ගෙන්න ගන්නත් බෑ. එහෙනම් සංඥාව කියලා සිද්ධියක් සිද්ධ වෙනවා මෙතන. යම් කිසි වැඩ පිළිවෙලක්, යම් කිසි සංකතියක් වෙනවා සංඥාව කියලා. නේද? ඒක අපේ මනසිකාරයේ සිද්ධ වෙන වැඩක්. ඒක වේදනාව නෙවෙයි සංඥාව කියන්නේ. ඒ සංඥාව කියන වැඩ පිළිවෙල සිද්ධ වෙන්නේ මගේ විදිහට නෙවෙයි. ඒක මේ මේ මෙතන තියෙන මේ වැඩ පිළිවෙලේ මට අයිතියක් නැතුව හුණගහමන පැත්තට අදීගෙන යනවා වගේ වෙන එකක්. ඒක සිද්ධ වෙන එකක්. භූත මුදන්ති වික්කරේ පස්සාති. මේ පස්කඳ සිද්ධ වෙන දෙයක්, සිද්ධ වූ දෙයක් මිසක් සිද්ධ කරන දෙයක් නෙවෙයි. සිද්ධ වෙන වෙන දේ නේද? සංස්කාරය කියන්නේ පංචපාදාන සංස්කාරය කියන්නේ වේදනා සංඥා ඇරෙන්න ඉතිරි චෛතසික ටික. එතකොට ආදරය ආදී කාමචන්දය වටෙන්නේ නේද? මේ සංස්කාර වලට. ආදරය තරහා මසුරුකම ගිජුකම කෑදරකම මේ වගේ හැම දෙයක් වැටෙන සංස්කාර පැත්තට. බලන්න මේ සංස්කාරය මට ඕන වෙලාවට මට ඕන විදියට හැදෙනවද? හොඳට හිතලා බලන්න මට ඕන විදියට මට ඕන වෙලාවට හැදෙනවද කියලා. මං කැමති වෙලාවට කෙනෙක් කෙරෙහි පුදුමාකාර ආදරයක් උපදවා ගන්න පුළුවන්ද මට? දැන් මේක ඉපදෙන්න ඕනේ නේද? ඒක මම අර ඉස්සෙල්ලත් කිව්වේ සමහර වෙලාවට කෙනෙක් කෙරෙහි අපිට ආදරේ ඉපදුනාට සමහර වෙලාවට ඕනෙම නැහැ කියලා හිතනවා. එහා පැත්තටත් ඒ වගේමයි. අපි ගැන සමහර වෙලාවට ආදරේ ඉපදුනවා සමහර වෙලාවට එයාලට අපි ඕනෙම නැහැ කියලා හිතනවා. ඉතින් දෙන්න තුන් දෙනා එකතු වෙලා ආදරෙන් ඉන්න හරි අමාරුයි. නේද? එක්කෙනෙකුට ආදරයක් තියෙනකොට එක්කෙනෙකුට නැහැ. නේද? තව කෙනෙකුට ආදරයක් තියෙනවා තව කෙනෙකුට නැහැ. හ්ම්. ඊළඟට ඔන්න ගේදර ඉස්සරහට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් මට බලින්න පටන් ගන්නවා. මං ගිහිල්ලා යාර කියනවාද ආ පොඩ්ඩක් ඉන්න මං තරහ ටිකක් අරන් එන්නම් මේ වගේ වෙලාවට තමයි යෝනේ. නෑ. මගෙන් අවසරයක් නැතුව මගේ මට කිසිම පූර්ව දැනුම් දීමක් නැතුව කොයි මොහතක කොයි වෙලාවක නොයේකුත් ප්‍රබල චේතනා දුබල චේතනා වැඩක් කරගන්න බැරි වෙන ඒවා කොයි වෙලාවක මගේ సంతානය තුළ ඇති වේද කියලා කියන්න පුළුවන්ද? නේද? හැන්දෑවක ගෙදර යන පාසල් යන කාලේ ගෙදර යනවා අද නම් දෙනවා වැඩේ අද මම ඉන්නකෝ අද තමයි ඔක්කොම වැඩ ටික ඉවර කරගන්නවා අද නම් කියලා පාඩම් කරන වැඩ ඔක්කොම ඉවර කරගන්නම් කියලා යනවා නේද ගියාට මොකද වැඩේ තීන මිද්දය කියන සංස්කාරය සැකසුනොත් මේකේ ආ මොකුත් නෑ කිසි දෙයක් දන්නේ නැහැ වගේ මේ බුද්ධි ආවෙ නම් කොහොමද නේද උදේට නැගිට්ටම තමයි ආයෙ මතක් වෙන සමහර ළමයි අඬනවා උදේට නැගිටලා පාඩම් කරගන්න ඉර බැරි වුණා කියලා නේද ඉතින් එහෙනම් මට අයිතියක් ඇතුවද මට කලින් කියලා තියෙන ඔයා ඔයා ලෑස්ති වෙන්න එපා අද හැන්දෑව වෙනවා පාඩම් කරන්න අපි දින මිද්දේ වණ්ඩා ඉන්නේ. හරිද මේ මගේ නම් මගේ නම් මට අවසරයක් ඇතුව වෙන්න ඕනේ. කිසිම ආකාරයක මට අයිතියක් නැති විදිහට හැදෙන හැදෙන චේතනාවට අනුව නටන්න වෙලා තියෙනවද නැද්ද? එහෙනම් මම මෙච්චර කියහන්නම් මේක හොඳට තේරුම් ගන්න පුළුවන් මේක අනුන්ගේ වැඩක් කියලා. අපේ ජීවිතය අසාර්ථක වෙන ජීවිතයේ අරමුණට යන්න බැරි අසාර්ථක වීම ඕනෑති දේවල් සිද්ධ වීම පාපී දේවල් සිද්ධ වීම කියන වැඩි දෙයක් සිද්ධ වුණේ කාගේ වරදෙන්ද වැඩිපුරම හේතුනේ අම්මද තාත්තද සහෝදරයෝද ඥාතියෝද නැත්නම් තමන්ගේම సంతානයේ ඉපදිච්ච සිතුවිලිද වැඩියෙන්ම මාව ආපස්සට ඇද්ද ආ මාව වැඩියෙන්ම ආපස්සට ඇද්ද බාධා කරපු කෙනෙක් ඉන්නවනම් මේ ලෝකේ එයා මගේ පරම මිතුරාද පරම හතුරාද? එයා මගේ පරම එතකොට පරම හතුරා මගේද? නේද? පරම හතුරා මගේ වෙනවද එතකොට? එහෙනම් තේරුම් ගත හැකි අපිට අපිට වින කරන දේවල් මේ හිතේ විදෙන් විදේ විදෙන් විදේ උපදින. එහෙනම් එහෙනම් සංස්කාරය කියන එක මගේ කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ. හේතු නිසා සකස් වෙන එකක්. ඒකයි අපිට බුදුරජාණන් වහන්සේගේ උදව් වුණේලා තියෙන්නේ නේද? ගුණවන්ත සිතුවිලි යහපත උදාවන සිතුවිලි මේකේ උපදින විදිහට හදන්න ඕනේ. ඒක උපදුනොත් තමයි මේ වැඩේ කරන්නේ. එහෙනම් පරතෝ කියන දේ ඊළඟට විඥානය ගන්නකො. නේද? ඔක කෙටියෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මම බස් එකකට නැග්ගා. එන්ජිම සද්දයි හෝන් ගහනවා ගෝලයා කෑ ගහනවා ගුවන් විදුලියක් දාලා තියෙනවා දෙන්නේ රණ්ඩු වෙනවා ළමේ කෑ ගහනවා වෙලෙන්දෙක් ඇවිල්ලා කෑ ගහනවා ඔක්කොම ටික වුණා දැන් ඇවිල්ලා කියනවා ඉවරක් නැතුව ගෝසාව මට එපා වුණා කියලා. එතකොට කෙනෙක් කියනවා මොකද ඒ උනේ? සෝත විඥාන හටගත්තා. නේද? ඉතින් සෝත විඥාන ඔයාගේ නම් ඔයාට තිබුණානේ ඒව හටගන්නේ නැතුව ඉන්න. නේද? මගේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන දේවල් වල චක්කු විඥාන සෝත විඥාන ගහන ජීව විඥාන ජීව විඥාන කාය විඥාන කියන ඒවා ඇති වෙන්නේ මට ඕන වෙලාවට මට ඕන විදිහටද? මම මෙහෙම කරලා හොඳ දෙයක් බලන්න කියලා බලනකොට නරක දෙයක්ත් වෙනවා. නේද? ඉපදිච්ච දවසේ ඉඳලා ඇහෙන ඇහෙන ඇහෙන හැම සද්දෙම අහන්න වෙලාද නැද්ද? නේද? මොන කර්මයක්ද මේ? ඇහෙන හැම ඔක්කොම අහා ඉන්න වෙලා එකක්වත් නවත්ත ගන්න බෑ. මේ භාවනා කරනකොට පොඩ්ඩක් ඉන්න මම මේක මම මේක ඕෆ් කරලා කන ඕෆ් කරනවා, කනේ වොලියුම් අඩු කරනවා එහෙම එහෙම මොකුත් බෑ. නේද? මොනවත්ම බෑ අපිට එහෙම කරගන්න. එහෙනම් ඒවා නේද අනුන්ගේ අනුන්ගේ තැනක හයියෙන් ගුවන් විදුලියක් දාලා තියෙනවා වගේ. නේද අපිට කරගන්න දෙයක් නෑ දැන් ඒක අහහා වින්දට. ඒ වගේ තමයි මේ මේ කෝස් කරන්නත් බෑ මේක සබ්ජෙක්ට් කරන්නත් බෑ. එහෙනම් ඔක්කොම අනුන්ගේ එකක් මේ කන කියන්නේ. අනුන්ගේ එකක් මේ විඥානය කියන්නේ. නේද? එහෙනම් පංච උපාදානස්කන්ධය තමන්ගේ දනුන්ගේද? මගේ කියලා ගන්න පුළුවන්ද? ඔන්න ඔය ඕකට ප්‍රතිවිරුද්ධ මගේ කියලා කියන හැඟීම් මාත්‍රයක්වත් නීතදින තරමටම පැත්තකට වෙලා මොකද කරන්න ඕන? මේක මෙනෙහි කරන්න දැන් කියනකොට හොඳට තේරුණා. බණ ඉවරෙච්ච ගමන් ඔක්කොම ඉවරයි. නේද? එහෙනම් මොකද කරන්න ඕනේ? ඒක හිතේ නැగిලා එන විදිහට වේගෙන් නවත්තන්න ඕන වේගෙන් මෙනෙහි කරන්න ඕන වේගෙන් මෙනෙහි කරන්න ඕන මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද එන්නේ පරතෝ කියන අදහස ඇති වෙනවා ආන් මේ අදහස ඇති වෙනකොට අර බූවල්ලා අඳු ටික ගලවනවා නේද? අර බූවල්ලා අඳු ටික ගලවනවා. අඳු ටික අතහරිනවා යාට. හරිද? අන්න ඒ අඳු ටික අතහරිනවද ශාන්ත භාවයට පත් වෙනවා. මේ තියෙන ප්‍රාර්ථනාව, අදිෂ්ඨාන, අල්ලා ගැනීම, නැවත දැකීමේ අදහස් කොහොම හරි පවත් ගන්නවා කියන දෘෂ්ටිය කොහොම අයින් වෙනවා ටික ටික. ඉතින් ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු නොකරනම් මේක වෙන්නෙම නැති බව මේ දේශනාවේ මුලින්ම සඳහන් වෙනවා. මෙහෙම එකක් මෙහෙම එකක් වෙන්නේ නැහැ. මේ විදිහට මෙනෙහි කරන්නේ නැති කෙනාට ඔය අනුලෝමක අන්තිය ඇති වෙන්නේ නැහැ. අනුලෝමක අන්තිය ඇති වෙන්නේ නැති කෙනාට සම්මත්ත නියාමය ඇති වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා මේ මේ දේශනාවේ මුලින්ම තියෙන හැම වෙන්නේ නැහැ කියලා අපි ඉස්සෙල්ලාම දවසේ එක සාකච්ඡා කරා. ඉතින් එහෙනම් මම කියන්නේ ඔහොමම ඉන්න <laughs> මේවා කරන්නේ නැතුව ඔහොමම ඉන්න. එතකොට ඔහොමම ඉන්න. ඒකද මේ බූවලු කතන්දරේ. <laughs> නේද? බූවල්ලාව ගලවන්න කොහොම හරි මෙයා අල්ලන් ඉන්නේ වැඩක් ඇති එකක් නෙවෙයි. දුක් ඇති වෙන එකක්. ඉතින් ඒකෙන්ද මේ අපි කතා කරේ අනත්තානු පස්සනාවක් පිළිබඳ. තරතෝ කියලා කියන්නේ ඒක වැටෙන්නේ අනත්තානු පස්සනාවකට. හොඳයි. බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරා අද දවසේ ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරනවා හෙට දවසේ අපිට තියෙනවා පළෝකතු ඊතිතෝ උපද්දවතු ආදි වශයෙන් තියෙන අනිත් කාරණා සාකච්ඡා කරන්න. ඉතින් භාවනාවට ලොකු ලැබුරුතාවයක් ඇති කරගන්න ඕන භාවනාවෙන් වෙන ප්‍රයෝජන අපිට හොඳටම තේරෙන්න ඕනේ. භාවනාව නැතුව මේ தත්ත්වයට පත් කරගන්න පුළුවන්කමක් නැති බව තේරෙන්න ඕනේ. ඉතින් ඒ අදහසින් අපි ධර්ම දේශනාව අවසන් කරත් අද දවසේ මේ ධර්ම දේශනාවෙන් යම් කිසි ආකාරයකට තමන්ට කුසල සිත් ඉපදුනා නම් නිවසට වෙලා ධර්මයේ ශ්‍රවණය කරත් නැත්නම් කල්පනා කරන්න මේ හැම දිනාටම මේ ධර්ම දේශනාව ධර්ම දේශනාව අරගෙන එන්න දායකත්වයේ දරු පිරිස තමයි මේ අද දවසේ මේ නදිරියේ ධර්ම ශ්‍රවණය කරපු පිරිස. ඉතින් ඒ අය තමන්ගේ බාහුව බලය යොදලා හරියම් කරගත්ත ධනෙ පහදම් කරලා සකස් කරගත්ත මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගත්තා. ඉතින් අපි තුල ඇති වුණ සියලුම කුසල වේගයන් තියෙනවා නම් ඒ සියලු කුසල ශක්තියින් නිසා දැනතුණු සියලු පුණ්‍ය ශක්තිය මේ දායකත්වයේ දරපු හැමදෙනාටම අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ හැමදෙනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා සුබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ශාසනං চিරං රක්ඛන්තු දේශනං চিරං රක්ඛන්තු මං පරන්ති